සිහියෙන් ශ්‍රවණය කරන්නේ කොහොමද කියලයි දැන් මම ඔබට කියලා දෙන්න හදන්නේ. අපි ශබ්ද ඇහුවට අපි ඒවා සිහියෙන් අහන්න දන්නේ නැහැ. ඒ නිසා අපි ශබ්දයක් අහගෙන ඉන්නකොට මගදී අපේ හිත කැඩිලා රූපයකට වේදනාවකට විවිධ සිතුවිලි වලට කල්පනාවලට යොමු වෙනවා. ඒ නිසා අපි කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නකොට එම නැත්තම් යම්කිසි කතාවක් අහගෙන ඉන්නකොට අපට දිගටම ඒ කියන දේ ධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සිහියෙන් අහන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ කාරණය විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දුවල පුතාලට ගොඩක් වැදගත් වෙයි. මුලදී අපි කනට වෙහෙසක් නැති එකාකාර සෞම්‍ය ශබ්ද ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ශබ්දයට අපේ හිත ගොඩක් ඇදිලා යන්නෙත් නැති, ඒ ගැන තරහක් ඇති වෙන්නෙත් නැති, ഘോഷාවක් දැනෙන්නෙත් නැති සෞම්‍ය ශබ්ද. අපේ හිතට ආශාවක් හෝ එපාවීමක් දැනෙන ශබ්දවලට අපේ හිත විසිරෙනවා වැඩි. අපි ජෝඩුවැල්ලේ ශබ්දය කොහොමද කියලා ටිකක් ශ්‍රවණය කරලා බලමුද? කොහොමද ඒ ශබ්දය? කනට වෙහෙසක් නෑ නේද? ඕන තරම් වෙලාවක් අපට අහගෙන ඉන්න පුළුවන් නේද ඒ ශබ්දය? මේ වගේ ශබ්ද ඔබට අන්තර්ජාලයෙන් උනත් බාගෙන අහන්න පුළුවන්. වතුරකට ජල බිඳු වැටෙන ශබ්දයක්, දිය ඇල්ලක ශබ්දයක්, ගන්ටාරයකට, පාත්‍රයකට පහර දෙනකොට ඇතිවෙන රැව් දෙන ශබ්දය, මුහුදේ ශබ්දය, ගඟක ජලය ගලාගෙන යන ශබ්දය වැස්සේ සුළඟේ වගේ ශබ්ද අපට කනට විඩාවකින් තොරව අහගෙන ඉන්න පුළුවන් ශබ්ද අපි සිහියෙන් ශ්‍රවණය කිරීම පුරුදු පුහුණු කරනකොට ඒ ශබ්දය නැගෙන වස්තුවට අපි අවධානය යොමු කරන්නේ නැහැ ඒ කියන්නේ ඒකේ රූපය ඇස් දෙකෙන් බලාගෙන නෙමෙයි ශබ්දය අහගෙන ඉන්නේ ඇස් දෙක පියාගෙන හොඳයි දැන් අපි බලමු සිහියෙන් ශ්‍රවණය කරන්නේ කොහොමද කියලා ඔබ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන ශබ්දයේ පමණක් ඇසෙන නිස්කලංක පරිසරයක පහසුවෙන් වාඩි වෙන්න. S2 පියාගන්න. ඔබේ කනට ඇහෙන ශබ්දයට හොඳින් අවධානය යොමු කරන්න. මගේ හිත දැන් අතීතයේ නෙවෙයි තියෙන්නේ, අනාගත කල්පනාවක නෙවෙයි තියෙන්නේ, වේදනාවක නෙවෙයි තියෙන්නේ, රූපයක නෙවෙයි තියෙන්නේ. මම දැනුවත්ව කණෙන් ශබ්දයක් ශ්‍රවණය කරනවා කියන හැඟීම හිතට ගන්න. හිත වේදනා සිතවිලි වලට විසිරෙන්නට ඉඩ නොදී ශබ්දයටම දැඩිව යොමු කරන්න. මෙහෙම හොඳින් ශබ්දයට අවධානය යොමු කරගෙන ඉන්නකොට අපට ඒ ශබ්දයේ හඬ අඩු වැඩි වන ආකාරය ඒ වගේම ශබ්දවල ගොරෝසු සියුම් ගති ඒ වගේම ශබ්දයේ ළඟ දුරස් බව ඔබට දැනේවි එහෙම ශබ්දයේ ගති ලක්ෂණ අපේ හිතට දැනෙනවා නම් ඒවාට අවධානය යොමු කරන්න. එතකොට අපේ හිත විසිරෙන්න පිට යන්න තියෙන අවස්ථාව තවත් අඩු වෙනවා. මෙහෙම ශ්‍රවණය කරගෙන ඉන්නකොට සියුම් ශබ්දවලට පවා ඔබේ හිත යොමු වේවි. මේ විදිහට වර්තමානයේ ඇහෙන ශබ්දය ඔබ දැනුවත්ව ශ්‍රවණය කරනවා නම් ඔබ සිහියෙන් ශබ්දයක් ශ්‍රවණය කරන කෙනෙක්. මේ විදිහට බොහෝ වෙලාවක් ඔබට ශබ්දයේම හිත පවත්වන්න පුළුවන් නම් ඔබ සිහියෙන් අසන්නෙක් බවට පත්වෙනවා. එහෙමනම් අපි ටික වෙලාවක් ජෝඩු ඇල්ලේ ශබ්දයට හිත තියාගෙන ඉමු.